සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මම් මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කධම් ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා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 පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පන්තං විද්වා මනුබ්‍රෝහයේ අජ්ජේව කිච්ඡං ආතම්පං කෝජංජා මරණං සුවේ නහීනෝ සංගරන්තේන මහසේනේන මච්චුනා එවං විහාරින් ආතාපින් අවෝරත්ත මතන්දිතං සංවේ බද්දේ කරන්තෝ තී සන්තෝ ආචික්කතේ මුනීති සදා වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි කාරුණික පින්බර පින්වත්නි හැම දිනාගේම සූදානම බලාපොරොත්තුව අප විසින් දේශනා කරන්නට යෙදෙන ධර්ම දේශනාවස්සවණය කරන්නේ අද අපිට ලැබිලා තියෙන මාතෘකාව තමයි මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා විවරණය ධර්ම දේශනා මාලාවේ අදට નિયમિતව තියෙන සූත්‍ර දේශනාව පින්වත්නි බොහොම වටින සූත්‍ර දේශනාවක් බොහොම ගැඹුරු සූත්‍ර දේශනාවක් මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ තියෙන විභංග වර්ගයේ උපරිපන්නාසකයේ විභංග වර්ගයේ තියෙන ආනන්ද බද්දේ කරත්ත සූත්‍රය විභංග වර්ගයේ සූත්‍ර 12ක් තියෙනවා කියලා අපි දන්නවා. බද්දේ කරත්ත සූත්‍රයම හතරක් තියෙනවා. ආනන්ද බද්දේ කරත්ත සූත්‍රය, ආනන්ද බද්දේ කරත්ත සූත්‍රය, කච්චාන මහා කච්චාන බද්දේ කරත්ත සූත්‍රය, ලෝමසා ලෝමසකංගිය බද්දේ කරත්ත සූත්‍රය. ඒ වගේම චූල කම්ම විභංග, මහා කම්ම විභංග, සලායතන විභංග, උද්දේශ විභංග, අරණ විභංග, සත්‍ය විභංග ධාතු විභංග, දක්ෂිනාය විභංග ආදී සූත්‍ර දේශනා 12ක් තියෙනවා මේ විභංගයේ. අද අපි දේශනා කරන්නේ ආනන්ද බද්දේ කරත්ත සූත්‍රය. අහන බණ ටික බොහොම හොඳට මතක තියාගෙන අපි අපේ ජීවිතේ සකස් කරගන්න ඕන මේ සූත්‍ර දේශනාවල පින්වන්නේ නිවනට යන මාර්ගය ඊටාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. අපි අට කතාවක් ටීකාවත් එක්ක බොහොම හොඳට හදාරනකොට බොහොම පරිශ්‍රමෙන් හදාරනකොට අපි කාටත් තේරෙන කාරණාවක් තමයි සූත්‍ර දේශනාවක් කියලා කියන්නේ නිවනට මාර්ගය පහදලා දෙන බොහොම ගැඹුරු බොහොම වටින බොහොම හරවත් පාරක් කියා දෙන මාර්ගයක් කියා දෙන විසඳුමක් කියා දෙන බොහොම උතුම් උපදේශ මාලාවක් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට කලාතුරකින් පහළ වෙලා ඒ උපදේශ මාලාව අපිට ලබා දෙනකොට විශේෂයෙන් මේ සූත්‍රයට ආනන්ද බද්දේ කරත්ත සූත්‍රය කියලා කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට තමයි දේශනා කරන්නේ. ඒකට බුදුන් වහන්සේ සාදුනාද පවත්වන බුදුන් වහන්සේ මේ සූත්‍රය අනුමත කරනවා. මේක නිවැරදි කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මේ සූත්‍රයට ආනන්ද බද්දේ කරත්ත සූත්‍රය කියලා තමයි හඳුන්වන්නේ. කාල වේලාවට අනුව අපි බලමු මේ සූත්‍රය කොහොමද ඉස්සරහට පෙළගස්සන්නේ කියලා. මේ සූත්‍ර දේශනාව පින්වත්නි අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතන තියෙන සියුම් කාරණාවන් සම්බන්ධයෙන් යහපත් යහපත් වූ එක ඇලීමක් සම්බන්ධයෙන් තමයි මේ සූත්‍ර දේශනාව විස්තර කරන්නේ. පින්වත්නි ත්‍රිපිටක ග්‍රන්ථයේ තියෙන විදිහට අට කතාවේ බොහොම සාධාරණව තියෙනවා. හැබැයි ටීකා ග්‍රන්ථයේ මේ සූත්‍ර දේශනාවේ මාතෘකාවේට යම්කිසි වෙනසක් සිද්ධ වෙලා තියෙන ව්‍යාකරණානුකූලව ව්‍යාකරණානුකූලව මේ සූත්‍රයට යහපත් තුන එක්රයක් පිළිබඳ යහපත් තුන බද්ද ඒක රත්ත යහපත් එහෙම නැත්නම් සොඳුරු එක රැයක් පිළිබඳ ව්‍යාකරණානුකූලව සඳහන් කරලා තියෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ බලාපොරොත්තු වුණ ස්වභාවය මීට වඩා ඉතා ගැඹුරු ස්වභාවයක් බව ත්‍රිපිටක ග්‍රන්ථයේ හදාරනකොට ඒ වගේම අට කතාවෙත් පැහැදිලිවම තියෙනවා. සොඳුරු එක ඇලීමක් පිළිබඳ සොඳුරු වූ එක ඇලීමක් පිළිබඳව කියලා විස්තර කරලා තියෙනවා. ඉතින් මේ කාරණා දෙකම අපි දේශනා කරන්න පුළුවන් විදිහට බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් පින්වන්නේ මේ සූත්‍ර දේශනාවෙන් අපිට විශාල සාධාරණයක් සිද්ධ කරගන්න පුළුවන්කමක් තියෙනවා. යහපත් වූ එක ඇලීමක් පිළිබඳ එක ඇලීමක් පිළිබඳ මාතෘකාවයි විස්තරයයි තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ. යහපත් වූ එක ඇලීමක් පිළිබඳව සොඳුරු වූ එක ඇලීමක් පිළිබඳ මාතෘකාව දේශනා කරනවා. ඒ වගේම විස්තරය දේශනා කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථාන ශාලාවේදී භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. හවස වෙලාවේ බුදුන් වහන්සේ පළ සමවැතින් නැගී ඉඳලා සවැන්නවර ජේතවනාරාමේ පළසත සමවැතින් නැගී ඉඳලා ආනන්ද ස්වාමීන් උපස්ථාන ශාලාවට ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ඔබ වහන්සේලා හොඳට හිටියද ඔබ වහන්සේලාට කවුරු හරි ධර්මයෙන් අනුග්‍රහ දැක්වුවද ධර්ම කතාවක් කියලා දුන්නද බද්දේ කරත්තය පිළිබඳ උද්දේශය දේශනා කරත් බද්දේ කරත්ත සූත්‍රය පිළිබඳ බද්දේ කරත්තයා පිළිබඳව උද්දේශය හා විභංගය දේශනා කරාද කියලා අහනවා. උද්දේශය හා විභංගය දේශනා කරාද කියලා අහනවා. උද්දේශය කියලා කියන්නේ මාතෘකාව, විභංගය කියලා කියන්නේ ඒක විස්තරය පිළිබඳ ඒ පිළිබඳ විස්තර කරන එක. වික්ෂුන් වහන්සේලා උත්තර ලබා දෙනවා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ අපිට බද්දේ කරත්තයා පිළිබඳ උද්දේශය හා විභංගය දේශනා කරා කියලා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඔබ බද්දේ කරත්තය පිළිබඳ දේශනා කරාද? එහෙමයි භාග්‍යවතුන් වහන්සේ කියලා දේශනා කළ විදිහ දේශනා කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ නිවැරදි කියලා අනුමත කරනවා. එහෙම තමයි මේ සූත්‍රය විස්තර කරන්නේ. යහපත් වූ ඒ කැලීමක් පිළිබඳ තමයි මේ සූත්‍රයේ පුරාවටම මේ සූත්‍රයේ තියෙන ගැඹුරු ස්වභාවය. අපි මේ ලෝකේ පින්වන්නේ නොයේකු නොයේකු දේවල් වලට ඇලෙනවා. ඉතින් අපි කල්පනා කරලා බලන්න ඕන කාරණා බොහෝමයක් තියෙනවා. සමහර අය මේ ලෝකේ රූපේට ඇලෙනවා. රූපේ ලක්ෂණයි. එහෙම නැත්නම් රූපේ පිළිබඳ ඇති කරගන්නවා මේ රූපේ කැතයි. මේක ලක්ෂණයි. අහවල් අහවල් රූප ලක්ෂණයි. අහවල් ඒවා කැතයි. මේ රූපේට ආත්ම සංඥා ඇති කරගන්න මේ රූපේට යම්කිසි වටිනාකමක් තණ්හාවෙන් දිටිය ලබා දෙනවා. නේද? ඒ විතරක් නෙමෙයි සමහර අය වේදනාවට මම සැප වේදනාව විඳිනවා. මම දුක් වේදනාව විඳිනවා. ආවල් ආවල් අය සැප වේදනාව විඳිනවා. අහවල් අහවල් අය දුක් වේදනා විඳිනවා. සමහර අය වේදනාව සම්බන්ධයෙන් සමහර ඇලීම් තියෙනවා. සමහර වේදනාවට යම්කිසි ග්‍රහණයක් තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට සංඥාව සම්බන්ධයෙන් අර අය ගොඩාක් දන්න අය, අර කට්ටිය භාෂා ගොඩක් දන්නවා. මේ අය ගොඩක් භාෂා දන්නේ නැහැ, මෙයා මෝඩයා. ඒ ඒ අය හඳුනා ගන්න විදිහට යම්කිසි වටිනාකමක් ලබා දෙනවා. ඒ වගේම යන්නේත් මම, කරන්නේත් මම, කියන්නේත් මම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යම්කිසි ග්‍රහණයකට අහු වෙලා ඉන්නවා. දැක්කෙත් මං ඇහුවෙත් මං බලු බැලුවෙත් මං කියලා විඥානය සම්බන්ධයෙන් යම්කිසි ආත්ම දෘෂ්ටියක් අපිට තියෙනවා නේද හොඳට කල්පනා කරලා බලන්න රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව යම්කිසි ආත්මීය බැඳීමක් යම්කිසි වටිනාකමක් දෙන ගතියක් මේක තේරුම් අරගන්න බැරි ගතියක් රූප නැතුව ඉන්න බැරි ගතියක් ඒ වගේම වේදනාව, සංඥාව ආදී දේවල් සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් අපි ළඟ තියෙනවා. ඇලීමක් අපි ළඟ තියෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනාව තුළ කුමක් සම්බන්ධයෙන් ඇලීමක්ද දේශනා කරන්නේ කියලා අපි විමසලා බලන්න ඕන කාරණාවක් තියෙන ධර්ම දේශනා පුරාවටම කාල වේලාවට අනුව අපි බලමු යම්කිසි ප්‍රබල මේ ඇලීම මොකක්ද කියලා උත්සාහයක් ගමු තේරුම් ගන්නමු කුමන ඇලීමක් සම්බන්ධයෙන්ද ආනන්ද ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ බද්ද ඒක රත්ත කුමන වූ සොඳුරු වූ එක ඇල්මක් පිළිබඳව මේ දේශනා කරන්නේ. පින්වත්නි හොඳට කල්පනා කරලා බලන්න විපස්සනා භාවනා කරන යෝගාවචරයාම අරමුණු කරගෙනයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනා සම්බන්ධ කරත් සූත්‍ර දේශනා දේශනා කරන්නේ. එතකොට ඉතා ප්‍රබල යෝගාවචරයක් සම්බන්ධයෙන් තමයි මේ කාරණාව සඳහන් කරන්නේ. පින්තුන් හොඳට හිතලා බලන්න ඕන. අපි මේ ලෝකයේ රූප වේදනා සංඥා සංකාර දකින ආකාර එක එක විදියයි. මම අර කලින් සඳහන් කළා. පින්වන්නේ මේ දකින ආකාරයෙන් අපිට කෙලෙස් උපදිනවා නම් ඒකනේ පුතඥයා කියලාම හඳුන්වන්නේ නේද? පුතඥයා කියලාම හඳුන්වන්නේම ධම්මසංගණියාදී ප්‍රකරණවල පුතඥයා කියලා හඳුන්වන්නේම කාටද? මහත් වූ නානා ප්‍රකාර කෙලෙස් උපදවනවා කියන අර්ථයෙන් මහත් වූ නානා ප්‍රකාරය එම නැත්නම් නොඑක් නොඑක් කෙලෙස් උපදනවා කියන අර්ථයෙන් තමයි පුතඥයා පුතඥයා කියන වචනයට අර්ථය දෙන්නේ. එක එක කෙලෙස් උපදින ස්වභාවය. ඒකෝර මේ පුතඥයා අන්ධ පුතඥයා, කල්යාණ පුතඥයා කියලා දෙන්නෙක් ඉන්නවා. කල් අන්ධ පුතඥයා කියලා කියන්නේ මෙයාට මේ සූත්‍ර දේශනාවලට අනුව මෙයාට මේ ලෝකයේ ඇත්ත తත්ත්වය පින්වත්නි හොයාගන්න පුළුවන් කමක් නැති කෙනෙක්. මෙයා බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංග්‍රහණය අඳුරන්නේ නැහැ. කෙලෙස් අයින් කරගත්ත කට්ටිය දන්නේ නැහැ. ආර්යයන් දකින්නේ නැහැ. නේද? ඒ වගේම ආර්ය ධර්මය පිළිබඳ දක්ෂ නැහැ මෙයා. ඒ වගේම ආර්ය ධර්මයේ පිළිබඳ අවිනීත කෙනෙක්, විනීත නෑ මෙයා. ඒ වගේම කල්යාණ පුත්‍ජජනයා ආර්ය ආර්යයන් වහන්සේලා දාන්නවා, ආර්ය ධර්මයේ දාන්නවා, ආර්යයන් ධර්මයේ විනීතභාවයක් තියෙනවා. සත්පුරුෂයා දන්නවා සත්පුරුෂ ධර්මයේ දන්නවා සත්පුරුෂයා පිළිබඳ සත්පුරුෂ ධර්මයේ විනය පිළිබඳ සත්පුරුෂ විනය පිළිබඳ හොඳට දන්නවා එතකොට පුතඥයන් අතර කල්යාණ පුතඥයා සම්බන්ධයෙන් මේ සූත්‍ර දේශනාවට සම්බන්ධ කරගන්න කල්යාණ පුරුතඥයා යම්කිසි කෙලෙස් පාලනය කරන මාර්ගයට పూర్ව භාග ප්‍රතිපලෞකික මාර්ගයේ වඩන කෙනෙක් සම්බන්ධයෙන් එතකොට අන්ධබාල පුතඥයා මේ ලෝකයේ ඉන්න ඒ තනත්තාට මේ ලෝකේ යම්කිසි දෙයක් පින්වත්නි යමක් හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. පින්වත්නි ඒක වික්ෂුන් වහන්සේ නමක් මහරහතන් වහන්සේ නමක් සමග ඒක ස්වාමීන් වහන්සේ නමක් යනවා. මේ ස්වාමීන් වහන්සේ නම අහනවා මහලු ස්වාමීන් වහන්සේ අහනවා අර පින්නපාතේ වැඩම කරන ස්වාමීන් වහන්සේගෙන් රහතන් වහන්සේලා කෙබඳුද කියලා. මේ මහරහතන් වහන්සේ නමකගෙන් අහන්නේ රහතන් වහන්සේලා කෙබඳුද කියලා. මහරහතන් වහන්සේ සඳහන් කරනවා සමහර මහලු පැවිද්දන් මහරහතන් වහන්සේලාගේ පාසිවුරු අරගෙන ළඟින්ම ගමන් කරනවා ඒත් අඳුර ගන්න පුළුවන් ගමන් නැහැ කියනවා. අන්න බලන්න එහෙනම් දැක්කට මහරහතන් වහන්සේලා අඳුර ගන්න බැරි ගතිය. පින්වන්නේ බලු හිවලුන්ට පවා තිරිසන් සත්තු පවා බුදුරජාණන් වහන්සේ දකිනවා. ආර්යයන් වහන්සේලා දකිනවා, පසේ බුදුන් වහන්සේලා දකිනවා. හැබැයි ඒක දැකීමක් කියලා සඳහන් කරන්න පුළුවන් ගමන් නැහැ. වක්කලි ස්වාමීන් වහන්සේටත් දේශනා කරන වක්කලිය මන්දිහා බලන් ඉන්නේ නැතුව ධර්මයෙන් මාව දකින්න කියලා. ඒ නිසා අපි මේ දැකීම කියන එක හොඳට තේරුම් අරගන්න ඕන මේ මස්සහින් දකින එකක් නෙමෙයි. ඒ ආර්යයන් වහන්සේලාගේ ඒ අවබෝධය පිළිබඳ, ඒ අනිත්‍ය ආදී ධර්ම ගවේෂණය පිළිබඳ, ඒ ධර්මයේ පිළිබඳ දැකීමක් තමයි මෙතන උත්සාහ කරන ආර්යයන් වහන්සේලා මෙන්න මෙහෙම විවරණ තියන අය මෙන්න මෙහෙම අය කියලා දකින්න ඕන ඥානෙ. ඒ වගේම සතිපට්ඨානාදී ප්‍රභේදයන් පිළිබඳ ආර්යයන් වහන්සේලා අනුගමනය කරන ධර්මයේ පිළිබඳ දක්ෂ වෙන්න ඕනේ අඳුරගන්න. ඒ වගේම විනය, සංවර, ප්‍රහාණ විනය කියලා දෙකක් තියෙනවා. සංවර විනයට සති විනය, සති විනය, සීල විනය, ඥාන විනය කාන්ති කාන්ති සංවරය, ඥාන සංවරය, සීල සංවරය ආදී වශයෙන් සංවරය බෙදෙන පහකට ඒ වගේම ප්‍රහාණ විනය දේශනා කරනවා තදාංග විස්කම්බන සමුච්ඡේද පටිපස්සද්දී නිස්සරණ කියලා. එතකොට මේ මේ විනය පිළිබඳ අපි දැනගන්න ඕනේ විනය හික්මෙන්න ඕන. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ පිළිබඳ දන්නවා අශ්‍රුතවත් පුතඥයා මේ පිළිබඳ හරියට දන්නේ එයාට තමයි මෙන්න මේ රූප වේදනාදී පිළිබඳව ආත්ම සංඥාවක් නැති වෙලා තණ්හාවෙන් බැඳිලා කටයුතු කරන්නේ. එතකොට පින්වත්නි හොඳට දේශනා කරන මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ගාථාත් එක්ක මේ පින්වතුන් හොඳට හිතලා බලන්න ඕන අපිට මේ ලෝකයේ තියෙන මේ ශරීර සම්බන්ධයෙන් සාල ඇලීමක් තියෙනවා පින්වත්නි. එතකොට අපිට මේ ශරීර සම්බන්ධයෙන් අපිට අතීතයේ ලුහු බැඳ යනවා අපිව. අහවල් අහවල් ශරීරත් එක්ක මං හිටියා මෙන්න මෙහෙම කටයුතු කරා ආදී වශයෙන් ඒ වගේම අනාගතේ අපි ප්‍රාර්ථනා කරනවා තණ්හාවෙන් ප්‍රාර්ථනා කරනවා මෙන්න මේ වගේ මං ඉන්න ඕන මෙහෙම අරමුණකට මං යන්න ඕන ඒක පින්වත්නි තණ්හාවෙන් ඇති කරගත්ත ස්වභාවයක් තියෙනවා ඒකට මේකෙන් ගැලවෙන්න නම් අපිට පින්වත්නි භාවනා කරන්න වෙනවා භාවනාව කියන්නේම කුසල සිතක් වඩනවා කියන එකයි සරලවම එතකොට භාවනාවකින් තමයි අපේ මේ සංඥාව වෙනස් කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. භාවනාවකින් තමයි අපිට අතීතයේ ලුහු බැඳ යනවද නැද්ද කියන එක. අතීතයේ ලුහු බැඳ යන්නේ නැති වෙන විදිහට අපේ මනස සකස් කරන්න පුළුවන්කමක් තියෙනවා. අපි හැම කෙනෙක්ම ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුක් විඳලා තියෙනවා පින්වත්නි. මේ වයින් ගැලවෙන්න නම් මේ හිත দমনය කරගන්න ඕන. මේ හිත පාලනය කරගන්න ඕන. මේ හිත පාලනය කරගන්න අපිට ලොකු කැපකිරීමක් කරන්න ඕන. එතකොට මේ ලොකු කැපකිරීමක් කරන කෙනාට පුළුවන්කමක් තියෙන්න ඕනේ යම්කිසි දින පහක් හෝ යම්කිසි දින කිහිපයක් ජංගම දුරකථනය සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඉන්න. ඒ වගේම යම් ප්‍රබල ආහාර පාලනයක් කරන්න පුළුවන් වෙන්න ඕන. නිින්ද පාලනය කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම සිල්වත් වෙන්න ඕන. මේ තනත්තාට පුළුවන්කමක් තියෙන්න ඕන කර්මස්ථාන ගුරුවරයෙක්ගෙන් කමටහනක් ලබාගෙන ඒක ප්‍රබලවම වඩන්න. එතකොට මේ වඩන කෙනාට නිින්ද පාලනය කරන්න වෙනවා. මුදල් අතහරින්න වෙනවා මුදල් කාට හරි බාර දෙන්න වෙනවා ඒ කාලය ඇතුළත මුදල් වලට සර්පෙක් කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා මේ දේවල් කාට හරි බාර දීලා මුදල් අයින් කරලා ඒ වගේම යම් කාලයක් මේක මට අතීතයේ ලුහු බැඳ යන්නේක නවත්ත ගන්න පුළුවන්ද කියලා මේක පරීක්ෂා කරගන්න යම්කිසි පුහුණුවක් අපිට ඕන අපිට නිින්ද පාලනය කරලා ආහාරය යම්කිසි සිල්වත් වෙලා අපි එතකොට අපිට ලැබෙන දේ විතරයි ගන්න වෙන්නේ අපිට කැමති ආහාරය අනුභව කරන්න බෑ එතකොට යම්කිසි භාවනා පුහුණු ආයතනයකට හෝ ගිහිල්ලා අපි උත්සාහයක් ගන්න ඕනේ. එතන සීල් සමාදන් වෙන්න ඕන. දවස පුරාම උතුරු සළුව දාගෙන ඉන්න අපි පුරුදු වෙන්න ඕනේ. මේ ගිහි ඇඳුම වෙනස් කරගන්න ඕන. නේද? ගිහි ඇඳුම වෙනස් කරගන්න ඕන. ඒ සිල් ඇඳුමින්ම ඉන්න පුළුවන්ද කියලා බලන්න ඕන. ආහාරයේ ලද ආහාරයක් අරගෙන මට සතුට වෙන්න පුළුවන්ද? ඒ වගේම මට නිින්ද පාලනය කරගන්න පුළුවන්ද? අන් අය සමග කතා බහ නොකර ඉඳීමට මට පුළුවන් අවශ්‍ය දේ විතරක් කතා කරමින්. ඒ වගේම මට පින්වත්නි ජංගම දුරකථනේ නැතුව කාගෙත් එක්කවත් මම සම්බන්ධ වෙන්නේ නැතුව ගෙදරට කියලා හරි ගිහිල්ලා මට පුළුවන් වෙන්න ඕනේ එහෙම ඉන්න. එහෙම ඉන්නකොට යම්කිසි කර්මස්ථානයක් වඩන්න වෙනවා. මේ කය ගැන හෝ වේවා, වේදනාව ගැන හෝ වේවා, හිත ගැන හෝ වේවා, හිතේ තියෙන ධර්මයන් පංච උපාදානස්කන්ධයේ සම්බන්ධයෙන්ම හතරකට සතිපට්ඨාන සූත්‍රය පවා විස්තර කරනවා. පින්වත්නි පුළුවන් වෙන්න ඕනේ යම්කිසි කර්මස්ථානයකට අභිමුඛව කටයුතු කරන්න. මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේම පංච උපාදානස්කන්ධේ, පංචස්කන්ධේ, එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය තෘෂ්ණා, ditthi ශීර්ෂයෙන් විපස්සනා කරන යෝගාවචරය සම්බන්ධයෙන්. එතකොට මේ පංච උපාදානස්කන්ධය හඳුනගන්න සංයුත්ත නිකායේ තියෙන පේන පින්දූපම සූත්‍රය මේ පංච උපාදානස්කන්ධය කොයි වගේ හඳුනා ගන්න ඕනද කියලා. එතකොට මේක හඳුනා ගන්න අපිට ලොකු කැපකිරීමක් තියෙන්න ඕන. සියල්ලෙන් අත මිදිලා නොලබපු දෙයක් ලබන්න නොකරපු දෙයක් කරන්න ඕන පින්වන්ත. හොඳද? නොකරපු දෙයක් කරන්න ඕනේ. ඒ නිසා එහෙම කැපකිරීමක් කරන් අපි හොඳට පරයන්කයෙන් ඒ කර්මස්ථානය වඩන්න ඕන. මූලික වශයෙන් ලොකු වෙලාවක් අපිට මේක කරන්න බෑ. ඉතින් අපි සක්මන කරන්න ඕන. මුල් කාලේ වැඩි වේලාවක් පැය දෙක තුන මේ කය තුල හිත පිහිටුවාගෙන, කය තුල හිත පවත්වාගෙන වෙන කිසියම්ම ඇයි අපේ ජීවිතය කියන්නේ හිත කියන්නේ හේතු බලධාමා. අතීතයේ ආශ්‍රය කරපු සිතුවිලි හේතු වෙලා එකතු වෙලා මේ චිත්ත පරම්පරාව ඉස්සරහට තල්ලු වෙන්නේ. කය තුලම හිත තියාගෙන බාහිර කිසිම අරමුණකට යන්න දෙන්නේ නැතුව යම් උත්සාහයකින් ප්‍රබල හැඟීම් ඉස්මතු වෙන විදිහට මේ කය තුල හිත තියාගෙන අපි සක්මන් කරන්න ඕන. ඒ වගේම යම් කායානුපස්සනාව හෝ කර්මස්ථානය කරගෙන අපි පුළුවන් තරම් පරයන්කෙන් ඉන්න බලන්න ඕන. මූලික වශයෙන්ම අපිට සක්මන ගොඩාක් වෙලා ඉන්න වෙනවා. පරයන්කේ අපිට ඉන්න අමාරුයි යම් කිසි චිත්ත සමතයක් ඇති වෙනකොට ලොකු වෙලාවක් අපිට පරයන්කෙන් ඉන්න පුළුවන් සක්මන අඩුවෙන් කරන්න පුළුවන්. එතකොට යම්කිසි කෙනෙක් මෙන්න මෙහෙම භාවනා කරන කෙනෙක් ඔන්න බලන්න අපි ගමු අසුබ කර්මස්ථානේ. අසුබ කර්මස්ථානයේ වඩන කෙනා ඇයි මේ ගැඹුරු තැනක් අපි මේ සූත්‍රය අධ්‍යයනය කරන්න බලමු. මේකේ මම සඳහන් කළා මාතෘකාව. මේකේ ಉದ್ದೇಶය කුමක්ද කියලා. මේකේ මාතෘකාව ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ අතීතං නාන් මාගමේය නප්පටිකංකේ අනාගතං යදතීතං පහේනන්තං අප්පන්තස් අපත්තංච අනාගතං පච්චුප්පන්නං ජයෝ ධම්මං තත්ත තස්ස විපස්සති අසංහීරං අසංකුප්පං තන්නිද්දා මනුබුහේ කියලා. අතීතයේ ලුහු බැඳ යන්නේ අතීත පංච උපාදානස්කන්ධය පිළිබඳ ලුහු බැඳ යන්නේ ඇයි ඒක ජීවිල ඉවරයි. අනාගත පංච උපාදානස්කන්ධය පිළිබඳව රූපේ වේදනාව සංඥාව සංකාරය විඥානය පිළිබඳ ලුහු බැඳ ප්‍රාර්ථනා කරන්නේ නැති ස්වභාවයක්. අතීතයේ ලුහු බැඳ යන්නේ නැති අනාගතය ප්‍රාර්ථනා කරන්නේ නැති අනාගතය මට තාම ලැබිලා නැහැ ඒක ප්‍රාර්ථනා කරන්නේ නැහැ අතීතේ ගෙවිලා ඉවරයි ඒක ගැන කල්පනා කරලා වැඩ නැහැ හැබැයි වර්තමානයේ පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසම්හීරං අසංකුප්පං තං අසංකුප්පං තං විද්වාමනු බ්‍රූහේ පින්වත්නි වර්තමානයේ පච්චුප්පන්නං චයෝ ධම්මා වර්තමානයේ උපදින ධර්ම පිළිබඳව තත්ත තත්ත ක්ෂණයක් ක්ෂණයක් පාසා තත්ත තත්ත විපස්සති විපස්සනා අනිත්‍ය ආදී සත්තනුපස්සනාවන් කරන්න දක්ෂයි නම් අසංහීරං ගැන හොල්ලන්න බෑ පින්වන්නේ. යාගේ විපස්සනාව එයාගේ රාගාදී කිසිම කෙලස් ධර්මයකින් හොල්ලන්න බැරි වෙන විදිහට අසංහීරං අසංකුප්පං සංවිද්වා මනුබ්‍රූහේ විද්වත්තේ ඒ තරම් මහා ප්‍රබල විපස්සනාවක යෙදෙනවා කියන අදහස වර්තමාන ධර්ම පිළිබඳවත් ඇලීමක් ඇති වෙන්නේ නැත්තේ ඇයි ඒ ඒ තන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඒ වගේම නිබ්බිදානුපස්සනාව වශයෙන් විරාගානුපස්සනාව වශයෙන් නිරෝධානුපස්සනාව වශයෙන් පටිනිස්සග්ගානුපස්සනාව වශයෙන් සත්තනුපස්සනාවම වඩන මහා ප්‍රබල තනක් පිළිබඳව මේ දේශනා කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද කය අරමුණු කරගෙන මේ වෙලාවේ හැටියට කය අරමුණු කරගෙන කොහොමද මේ වගේ තත්වයකට අපි ළඟා වෙන්නේ? පින්වත්නි අසුබ කර්මස්ථානයේ වඩන යෝගාවචරයාට බුදුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි උද්දම් පාදතලා අදෝ කේසමත්තකා කච පරියන්තම් පුරන් නානාපකාරස අසුචිනෝ පච්චේකති උඩින්නම් පල්ලැහැ දක්වාම මේ තියෙන ශරීරය නානා ප්‍රකාර අසුචියෙන් පිරීලා තියෙනවා කියලා ප්‍රතිවේක්ෂා කරන්න නුවණින් කල්පනා කරලා බලන්න අත්ති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මංසන් නහාරු අට්ටි අට්ටි මිජ්ජා වක්කම් හදයන් යකනං කිලෝමකං පිහකම් පප්පාසං අන්තං අන්තමුණං උදරියං කරීසම් පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු අසාකේලෝ සිංගානිකා ලසිකා මුත්තන්ති කියන විදිහට ගොඩවල් සමූහයක් මේක පින්වත්නි ගොඩවල් සමූහයක් කියවට අපිට තේරෙන්නේ අපිට මේක දැනෙන්නේ මේකට ලොකු කැපකිරීමක් ඕන උඩේ ඉඳන් පල්ලෙහා දක්වා নানা අපවිත්‍ර කොටස් වලින් තියෙන මේ ශරීරය මේ ශරීරයේ මේකෙස් මේ ලොම් මේ නියපොතු ආදී වශයෙන් තියෙන මේකේ සතහන කියලා කියන්නේ සංඥාව ගැන ਸਰවචිත්ත සාධාරණ චෛතසික ධර්මයක්. අපිට තියෙන සතහන අයින් වෙන විදිහට අපි මේ කුසලයේ පවත්වන්න ඕන බොජ්ජංගේ වැඩෙන විදිහට. පින්වත්නි මේ වෙලාවේ අපේ මේ කෙසුන් මේ ලෝකේට කොච්චර සැර ඇතිද කොච්චර ගඳ ඇතිද මේ රෝම කූප මේ නියපොතු මේ දත් මේ බඩවැල් මේ හැම මේ අසුචිය මේක ඇතුලේ මුත්‍රා තියෙනවා මේක ඇතුලේ බලුවමනයක් වගේ ආමාශය තියෙනවා ඒකේ නොපැසුණු ආහාර තියෙනවා පැසුණු ආහාර තියෙනවා ඉතින් මේ හැම එකක්ම සම්බන්ධ මේකේ හිස් මොලයක් තියෙනවා පිළිනෝ කිහොද්දක් වගේ ඒ විතරක් නෙමෙයි මේක ඇතුලේ විශාල සෙම පිත ආදී සියල්ල ආදී ගොඩවල් සමූහයක් තියෙනවා කියන ගොඩවල් සම්බන්ධයෙන් ගොඩවල් පිළිබඳ නැවත නැවත මේ හිත පවත්වන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. අරයන්කෙන් ඉඳගෙන නැවත නැවත බලන්න ඕන. අපි හිතමු යම්කිසි කෙනෙක් මේ පින්වන්නේ මේ කොටස් 32කින් අර්පණා 32ක් උපදවන්න පුළුවන් කියලා දේශනා කරනවා. යම්කිසි කෙනෙකුට මේ එක කොටසකින් අර්පණාවක් උපදවන්න තරම් රූපාවචර ප්‍රථම ධානය චිත්තේ උපදවන්න තරම් පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ ප්‍රබල ඒකාග්‍රතාවයක් මුලින්ම ලබා ගන්න ඕන. මුලින්ම ප්‍රබල ඒකාග්‍රතාවයක් ලබන්නේ නැතුව කවදාකවත් මේ වර්තමාන ධර්ම පිළිබඳ අවබෝධ කරගන්න බෑ. වර්තමාන ධර්ම විපස්සනා කරන්න බෑ පින්වන්න. ඒක අපි තේරුම් අරගන්න ඕන. බොහෝ අය කියන අපි මේ වර්තමානයේ ඉන්නේ, සිහියෙන් ඉන්නේ, අපි අතීතයේ ලුහු බැඳ යන්නේ නැහැ, අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ වර්තමානයේ මේ මොහොතේ ඉන්න මේ මොහොතේ ඉන්න කිව්වට ඒක පින්වන්නේ යම්කිසි අඥානකමින් කරන ප්‍රකාශයක් හරුණු කොටගෙන මේ මොහොතේ ඉන්න මං කුමක්ද කරන්නේ මේ මොහොතේ ඉඳීම කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගන්න ඕන මේ මොහොත කියලා කියන්නේ අකුසල් විදිහට මේ හිත පවත්වන එකක් නෙමෙයි සත්ත්ව සංඥාව වෙනස් වෙන්න ඕන රූපේ පිළිබඳ තියෙන සංඥාව වෙනස් වෙන්න ඕන වේදනාව සංඥාව සංකාර විඥාන පිළිබඳ තියෙන සංඥාව සතහන වෙනස් වෙන්න ඕනේ පින්වන්නේ මේ රූපේ කර්මස්ථාන 14ක් තියෙනවා. ඉතින් අසුභ කර්මස්ථානය ගත්තොත් පින්වත්නි අපි බලන්න ඕන මේකේ මට දැනට තියෙන සතහන අයින් කරගන්න පුළුවන්ද කියලා. මේකේ ලේවල හිත තියාගෙන ඉන්න පුළුවන්ද බලන්න ඕන. සෙම්වෙල මේ වෙනම වෙනම ගොඩවල් වල හෝ එක ගොඩක හෝ වැඩි වේලාවක් මට තේරුම් අරගන්න පුළුවන් වෙන්න ඕන. මේකේ සුභ සංඥාව අයින් වෙන්න ඕන. ඌරෙකුට අසූචියේ වටිනවා. ඌරෙකුට අසූචියේ වටිනවා. හැබැයි ඇයි ඒ පිළිබඳ එයාට දැනෙන්නේ එතකොට අපිට මේකේ පින්වත්නි තියෙන අපවිත්‍ර ස්වභාවය දැනුන් නැත්නම් අපිට මේ කර්මස්ථානයෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. අපිට මේ සුබ සංඥාව අයින් වෙලා උඩින්නම් පල්ලෙහා දක්වාම මට විශාල අපහසු ශරීරයක් මේක මේක සැර ශරීරයක් මේක ගඳ ශරීරයක් ආදී වශයෙන් දැනෙන දැනෙන විදිහට සටහන එහෙ මෙහෙ වෙන විදිහට මේ දැනට තියෙන හැඩය හැඩය වෙනස් වෙන විදිහට පින්වත්නි බලන්නේ ලේ කියන දේ ගත්තොත් මේ ලේ ඉදිකට්ටකින් යන්නොත් ලේ ඕනම තැනකින් එළියට එනවා. ඔළුවට යන්නොත්, මූණට යන්නොත්, බඩට යන්නොත්, කකුලට යන්නොත් දාඩිය කියලා කියන්නේ ඊට වඩා සියුම් සිදුරු වලින් එළියට එන දෙයක්. එතකොට ලේ ඇඟ හැමතැනම තියෙනවා. ලේ පිංගන්නේ උඩට පල්ලහැට යනවා. එතකොට මේ ලේ තුලම මේ හිත තියන්න මහන්සි වෙන කෙනාට සටහන කියන එක ශරීරයේ තියෙන සටහන අනිවාර්යෙන් වෙනස් වෙනවද නැද්ද මේක ගැලීමක් වගේ එකක් මේක දියරයක් වගේ එකක් මේක අපිරිසිදු එකක් මේක දුර්ගන්ධයක් තියෙන දෙයක් මේකේම හිත තියාගෙන තියාගෙන ඉන්නකොට දැන් තියෙන සටහන වෙනස් වෙනවද නැද්ද දැන් බලන්න ලීරණ කෙනෙක් අර කළු පාට තින්ත තියෙන නූල ඇදලා අතහරිනවා ලී ඊට පස්සේ ඉරන්න සටහන් කරලා ගිහින් ඇවිල්ලා ඉරනවා ආන් වගේ අපි හැම වෙලෙම බලන්න ඕනේ මේකේ සතහන වෙනස් කරගන්න මේකේ සතහන කෙලෙස් ඇති වෙන සතහන අයින් කරගන්න. එතකොට යම් කිසි කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා මේ මුළු ශරීරයේම තියෙන අපවිත්‍ර ස්වභාවය, දුර්ගන්ධ ස්වභාවය, කුණු ස්වභාවය හිත තියාගන්න. ලේ වෙල ගත්තොත් ආන් එහෙම තියාගෙන ඉන්න පුළුවන්. එතකොට අර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඉතිඅජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති ආන් එහෙම තමන්ගේ ශරීරය පිළිබඳ ඒ වගේ මේ මුළු ලෝකයේම තියෙන තමන්ගේ වාසස්ථානයේ ඉන්න අයගේ ශරීරය ඒ හැම එක්කෙනාගේම ලේ තියෙනවා. අපේ ගම්මෙල රටේ ලෝකේ හැම තැනම ලේ තියෙනවා. ආදී වශයෙන් ලේ විතරක් කරමුණු කරගෙන බැලුවොත් එන හැම තැනම පිළිකුල් සහගත ලේ කඩා හැලෙන ගලන ලේකක් තියෙනවා කියන අසුබයට සමවදින්න අපිට පුළුවන් කමක් තියෙන්න ඕන. ලේ වෙලට සමවදින්න පුළුවන් කමක් තියෙන්න ඕන. ඒකත් එක්ක අපිට මහා වෙනසක් වෙනවා. කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් මේ හිතෙන් අයින් වෙනකොට විශාල පහසුවක් දැනෙනවා පින් අනේ විශාල පහසුවත් එක්ක මනුස්ස ශරීරය පිළිබඳ තියෙන සතහන් සමග අපිට තිබ්බ ගනුදෙනු ගොඩාක් අඩු වෙනකොට යම්කිසි නීවරණ අයින් වීමේ පහසුවක් ඇති කරගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මේ තුලම සිත තියාගෙන ඉන්නකොට අම්මා තාත්තා, දුවල පුතාලා, ස්වාමියා භාර්යාව මේ හැම කෙනෙක්ගේම වෙනමම විදියට සටහන සකස් වෙනවද නැද්ද දැන් බලන්න ගරාජ් එකක කවුරු හරි කෙනෙක් ඉස්සලාම වැඩට යනකොට එයාට රේඩියේටරේ පිළිබඳ මතක් වෙන්නේ නැහැ බැටරිය පිළිබඳ මතක් වෙන්නේ නැහැ එළියෙන් වාහනේ හැඩේ මතක් වෙනවා මාස දෙකක් තුනක් විතර ගරාජ් එකක වැඩට ගියොත් රේඩියේටරේ ඇතුලේ ගලවලා බලනවා. බැටරි තියෙන තැන දාන්නවා. එතකොට බාහිර ලෝකයේ වාහන එළියෙන් දකින්නකොටම මෙයාට ඇතුලේ තියෙන දේ පිළිබඳ සටහන් ඇති වෙනවද නැද්ද? ඒ වගේ මේ අසුබ කර්මස්ථාන එකපාරම කෙනෙකුට වඩනකොට මේක ඇතුලේ ලේ තියනවා කියලා මතක් වෙන්නේ හොඳට හැබැයි දවසක් දෙකක් තුනක් අරගෙන මාසයක් හෝ වේවා යම්කිසි කැපකිරීමක් කරලා එක දිගටම හෝ වේවා මේ පිළිබඳ මේක හේතුඵල ධමයක් මේ පිළිබඳ මතක් කරනකොට වීරිය කරනකොට උත්සාහ ගන්නකොට වැඩිපුර වැඩිපුර ශරීරය කියලා කියන්නේ මේ වගේ කොටස් සමූහයක්. ඒකෙන් එක කොටසක් මේක. මේ මහා කොටස් ගොඩක් නේද කියලා එක කොටසක් නේද කියලා ආදී වශයෙන් මේ පිළිබඳ අපවිත්‍ර කොටස් පිළිබඳ අදහස එනකොට හිත ඒ තුල නවත්ත ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන් එහෙම නවත්තගත්ත කෙනාට ආන් එහෙම නවත්තගත්ත කෙනාට මොකද්ද වෙන්නේ? මෙයාට අතීතයේ පින්වත්නි ලුහුබැඳ යයිද අතීතයේ තණ්හාවේ ලෝභ දැන අතීත ශරීර මතක් වෙනකොට ලේ වලින් මතක් වුණා. අනාගතය ප්‍රාර්ථනා කරනකොට ලේ ප්‍රාර්ථනා කරන අතීතය ලේ වලින් ප්‍රාර්ථනා ලුහු බැඳ යන්න පුළුවන්ද? අපවිත්‍ර දෙයක් පිළිබඳ අපි ලුහු බැඳ යන්නේ යන්නේ නෙමෙයි යෙවෙන්නේ අනාගතයේ අපවිත්‍ර දෙයක් සම්බන්ධයෙන් අපි ප්‍රාර්ථනා කරයිද? කුණු ගොඩක ඉන්න ඕනේ වගේ කියන අදහසක් අපිට ඇති වෙයිද? එහෙමනම් අපවිත්‍ර දෙයකින් අනාගතේ ප්‍රාර්ථනා කරෙන්නේ නැහැ. අන්න බලන්න අතීතං නාන් මාගමෙය්‍ය නප්පටිකංගේ අනාගතං අතීතයේ ලුහු බැඳ යන්නේ නැති අනාගතය ප්‍රාර්ථනා කරන්නේ නැති යදතීතං පහීනන්තං අප්පන්තං ජනාගතං අතීතේ ගෙවිලා ඉවර වෙච්ච දෙයක් අනාගතය තාම ඇවිල්ලා නැහැ මේ දෙකමට හිත යන්න දෙන්නේ නැතුව ප්‍රබල සමාධියක් පවත්වන මෙයාට වර්තමානයේ මේ සමාධියේ ලොකු ඇලීමක් ඇති වෙන්න පුළුවන් දෙයි. වර්තමානයේ මේ ප්‍රබල තියෙන ඒකාග්‍රතාවයේ මේ අසුබය පාවිච්චි කරගෙන මට ලොකු එකඟ බවක් තියෙනව නේද කියලා යම්කිසි කෙනෙකුට ඇති වෙන්න පුළුවන් කමක් දෙනවන බලන්න ඊළඟ ගාථාව මොන තරම්නම් ගැඹීරද පච්චුප්පන්නංජ යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං වූ තං විද්වාමනු බ්‍රූහේ පච්චුප්පන්නංජ යෝ ධම්මං තත්ත තත්ත විපස්සති පත්‍යෝත්පන්නයන් ධර්මයන් මේ කය කියලා කියන්නේ අපි දන්නවා කර්ම චිත්ත ඍතු ආහාර කියන හේතුන්ගෙන් සකස් වෙන. ඉතින් මේ භාවනා කරන කෙනා මේ පිළිබඳ මේ ලේ කියලා කියන්නේ මේ ශරීරය කියලා කියන්නේ හේතුඵල ධමයක්. එතකොට මේ ලේ තුලම ඉන්න යෝගාචරයාට පින්වත්නි සමුදේ ධම්මා මේකේ මේ ප්‍රබල ඒකාග්‍රතාවය තුලම මේ ගලන ලේ තුලම සමුදේ ධම්මානුපස්සීවා යම්කිසි විදියකට මෙයා මේක අනිත්‍යයි කියලා අරමුණු කරලා බලනවා. එතකොට මෙයාට ඒ අනිත්‍ය ප්‍රබල සමාධියක් තියෙන කෙනෙකුට ලේ කියන කොටසේ ප්‍රබලව එකඟ බවක් තියෙන කෙනෙකුට ඒ ලේ එහෙට මෙහෙට යන ලේ තුල හිත තියාගන්න මහන්සි වෙන කෙනාට අලුතින් අලුතින් ලේ ධාරාව උපදින ස්වභාවය අරමුණු කරනකොට ප්‍රබල සමාධියක් තියෙන නිසා නිකං කෙනෙකුට ලේ අරමුණු කරන්න කිව්වට ඕක කරන්න බෑ ප්‍රබල එකඟ බවක් තියෙන කෙනා දුරකථන ආදිය පාලනය කරපු කෙනා ආහාර පාලනය කරපු කෙනා නිින්ද පාලනය කරපු කෙනා මුදල් පාලනය කරපු කෙනා ඉන්ද්‍රිය සංවරයෙන් හිටපු කෙනාට මේ මුළු ලෝකේම අමතක කරලා දාලා ප්‍රබල සතිපට්ඨාන සූත්‍රයට අනුවත් ප්‍රබල ඒකාග්‍රතාවයක් ඇති වෙන මේ අසුබ කර්මස්ථානයේ වඩන කෙනාට මෙයා මේ දැනෙන ලේ අරමුණු කර කර බලනවා දැනෙන ලේ අරමුණු කර කර බලනවා මේක හටගන්න එක මේ වෙලාවේ හටගන්න එක මේ ඇයි අතීතේ යාගේ හිත ලුහු බැඳ යන්නේ මේ වර්තමානයේ මේ ලේ හටගන්න ඒවා මහා වේගෙන් වේගෙන් වේගෙන් ජලාශයකට පින්වන්නේ වැස්සේ වතුර වැටෙනවා වගේ ජලාශයකට වතුර වැටෙනකොට මොනතරම්නම් වේගෙන් වතුර වැටෙනවද ආන් වගේ වේගෙන් වේගෙන් වේගෙන් මේ රූපය ඇති වෙනවනේ මේගේ වේගෙන් වේගෙන් මේ ලේ ඇති වෙනවනේ වේගෙන් වේගෙන් වේගෙන් මේ ලේ අරමුණු කරන හිත ඇති වෙනවනේ ආදී වශයෙන් හටගන්න දෙයක් කියලා අරමුණු කරනවා ඒ විතරක් නෙමෙයි වය ධම්මානුපස්සීවා මේ ලේ කියලා කියන්නේ ඉක්මනින් ඉක්මනින් බිඳලා යන එකක් නේ වතුර වැටෙනකොට දිය බුබුලු බින්දල බින්දල බින්දල යනවා වගේ මේ ලේ පිරිසුදු ලේ අපිරිසුදු ලේ ආදී වශයෙන් එහෙ මෙහෙ යන ලේ වේගෙන් වේගෙන් අයින් වෙනවනේ. වේගෙන් වේගෙන් වේගෙන් අයින් වෙලා යනවා. තියෙන තැනින් එහෙට එහෙට ගලනවනේ. මහ වේගෙන් වේගෙන් අයින් වෙනවනේ. අයින් වීම වැයවීම අරමුණු කරනවා. ඇතිවීම වේලාවකට අරමුණු කරනවා නැතිවීම වේලාවකට අරමුණු කරනවා මේ දෙකම සමුදේ වය ධම්මානුපස්සය මේ දෙකම අරමුණු කරනකොට ඇතිවීම මහා වේගෙන් හටගන්න අලුතින් අලුතින් රූප කලාපයන් කලින් තිබෙ නැති අලුතින් අලුතින් රූප කලාපයන් අලුතින් අලුතින් ලේ ඇති වෙන හැටි ඒ වගේම ඇතිවෙච්ච ලේ පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැතුව වහා අයින් වෙන එතනින් එතනින් අයින් වෙන ස්වභාවය වහා බිඳෙන ස්වභාවය ඇති වෙලා නැතිවීමේ හිත තියාගෙන වර්තමානයේ ඉන්නවා කියලා කියන්නේ අනිත්‍ය ලක්ෂණය අත්දකින්නවද නැද්ද අසුභයේම අනිත්‍ය ලක්ෂණය අත්දකින්නවද නැද්ද අසුභ වූ කය පිළිබඳ යම් කලකිරීමක් තිබ්බ දැන් මේ අසුභ වූ ශරීරයත් මහා වේගෙන් ඇති වෙලා නැති වෙලා යන එකක් කියලා අන්න බලන්න ඒ ඒ තැන ක්ෂණය ක්ෂණය පාසා ඇති වෙලා නැති වෙලා යන මේ දේවල් පිළිබඳව රූපය අපි අරමුණු කරේ මේ වෙලාවේ වේදනා සංඥා සංකාරත් එහෙම කරත හැකි මේ වෙලාවේ මේ ප්‍රබල සමාධියකින් මේ කයේ හිත තියාගෙන ප්‍රබල සමාධියකින් ප්‍රබල ඒකත්වයකින් ප්‍රබල ඒකාග්‍රතාවයකින් මේ මේ මොහොතේ ඒ ඒ මොහොතේ ඇතිවෙන ලේ පිළිබඳ රූප කොටස පිළිබඳ ඒ ඒ මොහොතේ ඇති වෙලා නැති වෙලා යන දේ මෙයා මස්සහින් නෙමේ ප්‍රඥාවෙන් දකින්නවද නැද්ද? නේපා කියන සමන්නාගතෝ සතිය කියලා කියන නුවණත් එක්ක මිශ්‍ර වුණ සිහියක් කුමන නුවණක්ද අනිත්‍ය ලක්ෂණයත් එක්ක මිශ්‍ර වුණ යම්කිසි හිතේ පිහිටීමක් අසුබෝ කය පිළිබඳ ඒ අසුබයත් අනිත්‍යයි කියලා හිතේ පිහිටන ස්වභාවයක් අන්න බලන්න වර්තමාන ධර්ම පිළිබඳ ඇයි මෙයා වර්තමාන ධර්ම වල ඇලෙන්නේ නැත්තේ අතීතයේ ලුහුබැඳ යන්නේ නැති අනාගතය ප්‍රාර්ථනා කරන්නේ නැති වර්තමාන ධර්ම පිළිබඳ ඇලෙන්නේ නැති ඇයි වර්තමානයේ උපදින පච්චුප්පන්නංචයේ ධම්මං වර්තමානයේ පච්චුප්පන්නංචය ධම්ම වර්තමානයේ උපදින ධර්මත් ඇයි මේ වර්තමානයේ මෙයා ඇලෙන්නේ නැත්තේ ඒ වර්තමානයේ උපදින සියලුම ධම තත්ත තත්ත විපස්සති ඒ ඒ මොහොතේ ඒ ඒ මොහොතේ විපස්සනා කරන නිසා මෙයාට වර්තමානයේ ඇති වෙන පංච උපාදානස්කන්ධය පිළිබඳ ඇලීමක් ඇති වෙන්නේ අන්න බලන්න එනම් මෙයා තණ්හාවෙන්, දිට්ඨියෙන් නිදහස් වුණ කෙනෙක්ද නැද්ද? ඊටාම ගැඹුරු මානසික මට්ටමද නැද්ද? අතීතයේ ලුහු බැඳ යන්නේ නැති අනාගතයේ ප්‍රාර්ථනා කරන්නේ නැති වර්තමානයේ ඇලෙන්නේ නැති අයියේ ඒ ප්‍රබල සමාධියකින් ප්‍රබල කර්මස්ථානයකින් ප්‍රබල වූ යම්කිසි කය ආදී කොටාශයන් පිළිබඳව ඒ ඒ මොහොතේ ඇති කරගත්ත ප්‍රබල සමාධිය තුලින් ඒ ඒ මොහොතේ හටගන්න රූප ධර්ම පිළිබඳව ඕ නාම ධර්ම පිළිබඳ මෙයා ප්‍රබල වශයෙන් විපස්සනා කරනවා නම් ඒක වර්තමාන ධර්ම පිළිබඳ ඇලෙන්නේ නැති වෙන්න හේතුවක් වෙනවා. හැබැයි මෙයා එක තැනක ඇලිලා ඉන්නවා. කොයි වගේ තැනකද විපස්සනාවේ ඇලිලා ඉන්නවා පින්වත්නි. මේ විපස්සනාව කියලා කියන්නේ මේ සමාධිය පාදක කරගත්ත ඒ විපස්සනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ කල්පනා කරන ඒ විපස්සනාවෙන් දකිනවා කියන්නේ දර්ශනය කියලා කියන්නේ දකිනවා කියන එක නේද විදර්ශනය දර්ශනය කියන්නේ දකිනවා විදර්ශනය කියන්නේ විශේෂයෙන් දකිනවා නිත්‍ය සංඥාව දුරලමින් අනිත්‍ය සංඥාව වර්තමානයේ ඇති වෙලා නැති වෙලා යන මේ රූපාදී කොටස් පිළිබඳ පින්වන්නේ විශාල වශයෙන් සංඥාව ඇති කර ගන්නවා. ඒ කියන්නේ ඒ මොහොතේ විපස්සනා විශේෂයෙන් දකින්න අනිත්‍ය වශයෙන්. අනිත්‍ය වශයෙන් දකිනකොට නිට්ටය සංඥාවයින් එනවා. ඒ වගේම දුක් වශයෙන් දකිනකොට සැප කියන සංඥාව අයින් වෙනවා. ආත්ම වශයෙන් අනාත්ම වශයෙන් දකිනකොට පින්වත්නි ආත්ම සංඥාව අයින් වෙනවා. ආන්ගේ විදිහට හැම මොහොතකම හැම මොහොතකම එයා විපස්සනා විශේෂයෙන් දකින ක්‍රමයේ හැබැයි මෙයා ඇලිලා ඉන්නේ. ආන්ගේ වගේ ඇලීමක් සම්බන්ධයේ තමයි මේ සූත්‍ර දේශනාවේ පින්වන්නේ විස්තර කරන්නේ. එතකොට ඒ වගේ කෙනෙක්ගේ ස්වභාවය විස්තර කරනවා. එයා කොහොමද ජීවත් වෙන්නේ? අජීව කිච්ඡං ආතප්පං කෝජංජා මරණං සුගේ නහීනෝ සංගරන්තේන නහීනෝ සංගරන්තේන තේනේන මහාසේනේන මච්චුණා. අජ්ජේව කිච්ඡං ආතාපං එයා අදාදම ආතාපන වීරය කරනවා. කෝජංජා මරණංසුවේ. එයාට හෙට මරණයදී කියලා කාටවත්වත් කියන්න පුළුවන් කමන්නේ නහීනෝ සංගරන්තේන මහාසේනේන මච්චුණා. නහීනෝ සංගරන්තේන මහාසේනේන මච්චුණා. පින්වත්නි මහා සේනාව ඇති මායාවෙන් අපිට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. අපිට ගිනන්න පුළුවන් කමක් නැහැ. ඒ කෙනා අදාදම කෙලෙස් තවන වීරියෙන් මහන්සි වෙන කෙනෙක් කියලා සඳහන් කරනවා. ඒ විතරක් නෙමෙයි ඒවන් විහාරින් ආතාපින් මෙයා අනලස්ස මේ විහාරයෙන් ආතාපන වීරයෙන් යුක්තව දවල් රෑ දෙකේම අනලස්ව කටයුතු කරන කෙනාට තමයි බද්දේ කරත්තයා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ කියලා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඔන්න බලන්න එහෙනම් මේ වගේ ගැඹුරු විපස්සනාවක් කරන කෙනාට මෙයාට මේ ජීවිතේ පින්වත්නේ කල්පනා කර කර අනිත්‍ය හොයනවනේ මේ අනිත්‍ය ලක්ෂණය දකින්න කෙනාට දැන් බලන්න හැන්දෑවේ 6ට ගෙදර එන්න ඉන්න තාත්තා රෑ 8 විතර වෙනකන් ආවේ නැත්තම් දුරකථනයේ වැඩ කරේ නැත්තම් අපිට විශාල බයක් උපදිනවා විශාල පීඩනයක් ඇති වෙනවා. ඉතින් මේ වර්ත ඒ ඒ ඇයි ඒ වෙනස් වීම දරා ගන්න බැරි. ඉතින් මේ මේ මොහොතේ මේ මේ මොහොතේ ෂණය ෂණය පාසා මේ රූපේ ඇති වෙලා නැති වෙලා යන හැටි ඒ ඉදීම් විදීම් එක්ක තියෙන පීඩාව ඒ වගේම හේතුන් නිසා හටගන්නේ තමන්ගේ කැමැත්තෙන් උපද්දවන්නත් බෑ. ඒ වගේම නොදිරාන ශරණයක් පාසා නොබිදී තියාගන්නත් බෑ. අන්‍ය සංස්කාර අපේ වසඟේ පවත්වන්නත් බෑ කියලා මේ ත්‍රිලක්ෂණාදී ධර්මතා පිළිබඳ හැම මොහොතකම දැනෙනකොට මෙයාට සංස්කාර ධර්ම පිළිබඳ විශාල කලකිරීමක් ඇති වෙනා. ඒ නිසා අද අදම මෙයා ආතාපන වීර්ය කරන මේ සංසාර දුකෙන් අත මිදෙන්න දවල් රෑ මහන්සි වෙනවා. මෙයාට තමයි එක වූ සොඳුරු ඇල්මක් කියලා කියන්නේ එයා ඇලෙන්නේ විපස්සනාවේ විතරයි. විපස්සනාවේ විතරයි ඇලෙන්නේ. ඒ පිළිබඳ විපස්සනාවේ ඇලෙන කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ බද්දේ කරත්තය කියලා සඳහන් කරන්නට යෙදුනේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර දේශනාව පැහැදිලි කරනවා. එතකොට පින්වන්නි ඔන්න බලන්න වර්තමාන ධර්මයේ සම්බන්ධයෙන් ඇලෙන විදිහත් ධම්මසංගණී ප්‍රකරණයේ සඳහන් කරනවා. අපි ධර්ම පිටකේ ධම්මසංගණී ප්‍රකරණය කියලා කියන්නේ චිත්තචෛතසික ආදී ධර්මයන් සංග්‍රහ කරලා තියෙන ප්‍රකරණ ග්‍රන්ථයේ කොහොමද ඇලෙන්නේ කියලා සඳහන් කරනවා. සමහර වෙලාවට රූපය ආත්මය කියලා සමහර අය ඇලෙනවා. රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන්නේ ආත්මය තමයි කියලා ඇලෙනවා. එහෙම නැත්නම් ආත්මය රූපවත්, වේදනාවත්, සංඥාවත්, සංකාරවත්, විඥානවත් කියලා ආන් එහෙම සමානව හිතන්න පටන් ගන්නවා. රූපය ඒ මෙන්න මෙහෙම 20 තැනක සක්කාය දිට්ඨිය 20 තැනක ආත්ම සංඥා නැති වෙනවා කියලා සඳහන් කරනවා තණ්හාවෙන් දිට්ඨියෙන් එක්ක. එතකොට කොහොමද මේ 20 තැනක ඇති වෙන්නේ? රූ ආත් ඒ කියන්නේ රූපය ආත්මය කියලා හිතනවා. වේදනාව ආත්මය කියලා හිතනවා. සංඥාව ආත්මය කියලා හිතනවා. සංකාරය ආත්මය කියලා අන්න එහෙම හිතනවා. එහෙම නැත්නම් ආත්මය තමයි රූපය, ආත්මය වේදනාව, ආත්මය සංඥාව කොහොම හිතනවා. එහෙම නැත්නම් රූපයේ තුල ආත්මය තියෙනවා. වේදනාව තුල ආත්මය තියෙනවා. සංඥාව තුල ආත්මය තියෙනවා. එහෙම නැත්නම් ආත්මයේ රූපේ තියෙනවා. ආත්මයේ වේදනාව තියෙනවා. ආත්මයේ සංඥාවන් මේ විදිහට අර කරඬුව ඇතුලේ මණිකක් තියෙනවා වගේ ආත්මයේ තුල තමයි රූපේ තියෙන්නේ. ආත්මයේ තුල තමයි වේදනාව තියෙන්නේ. ආත්මයේ තුල තමයි සංඥාව තියෙන්නේ. ආත්මයේ තුල තමයි සංකාරය තියෙනවා මේ විදිහට. මෙන්න මෙහෙම රූපය ආත්මයක් කියලා හිතනවා. එහෙම නැත්නම් ආත්මය රූපවත් කියලා හිතනවා. එහෙම නැත්නම් ආත්මයේ රූපය කියලා හිතනවා. එහෙම නැත්නම් රූපයේ ආත්මය කියලා හිතනවා. එහෙම නැත්නම් වේදනාව සම්බන්ධෙනුත් එහෙමයි. සංඥාව සම්බන්ධෙනුත් එහෙමයි. සංකාරය සම්බන්ධෙනුත් එහෙමයි. මේ මේ විදිහට 20 තැනක පින්වත්නි වර්තමානයේ අසුතවත් පුතඥයාට වර්තමානයේ 20 තැනක පින්වත්නි මෙන්න මේ සක්කාය දිට්ඨිය තියෙන විදිහට මනස සකස් වෙනවා. එතකොට මේ ප්‍රබල සමාධියක් තියෙන මේ විපස්සනා කරන පුද්ගලයාගේ මේ 20 තැනකින් කිසිම තැනක පච්චුප්පන්නං චයෝ ධම්මං වර්තමාන පංච උපාදානස්කන්ධය වර්තමාන පංච උපාදානස්කන්ධයේ පිළිබඳව කවදාකවත් පින්වත්නි රූපය ආත්මයක් කියලා හිතෙන්නේ නැහැ. රූපයේ ආත්මයක් කියලා හිතෙන්නේ ඇයි මේ ලේ කියලා කියන්නේ මේ ලේ වලට මාන්නයකට කරගන්න බෑ මේක මහා ගැලීමක් මේක පිළිකුල් සහගත දෙයක් මේකට වටිනාකමක් දෙන්න බෑ මේ ලෝකයේ හැම ශරීරයකම තියෙන එක හා සමානයි හැම සිංහලද දෙමළද මුස්ලිම් දාදී සියලුම ශරීරවල තියෙන ලේ එක හා සමානයි මේකට මාන්නයක් ඇති කරගන්න බෑ. මේකට ආත්ම දික්තියක් ඇති කරගන්න බෑ. මේක සක්කාය දික්තියක් ඇති කරගන්න බෑ. මේක තණ්හාවෙන් ඇලෙන්න බෑ. මේ රූපය ආත්මය කියලා ගන්න බෑ. ඒ කියන්නේ ආත්මේ රූපවත් කියලා ගන්නත් බෑ. ආත්මයේ තුල රූපය ආදී ඒ කිසිම දෙයක් ගන්න බෑ කියලා මෙයා දැනගන්න පුළුවන්කමක් තියෙන ආන්ගේ වගේ විසි තැනක පින්වන්නේ විස්තර කරනවා. ඉතින් අපි හොඳට ගවේෂණය කරලා බලන්න ඕන. බොහොම වටිනා කියන කාරණා ගොඩක් මේ සූත්‍ර දේශනාවේ විස්තර කරනවා. එතකොට මෙතනදී පින්වන්නේ තව මෙහෙමත් පැහැදිලි කරනවා. මේකෙන් ඒ කියන්නේ අරියාණන් ඒ කියන්නේ මේ පුතඥ ස්වභාවය පිළිබඳව අපි කලිනුත් සඳහන් කළා මේ සූත්‍රයේ තියෙන තවත් එක වටිනා පැත්තක් තමයි අසෘතවත් පුතඥයා ඒ කියන්නේ මේ ධර්මයේ අහපු නැති අහන්න නැති අන්ධ පුතඥයා අන්ධ පුතඥයා ආර්යයන් වහන්සේලා දකින්නේ නැහැ කියන එක මම අර කලින් කිව්වා වගේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා හඳුනන්නේ නැහැ ඒ ඒ අයගේ අනිත්‍ය ආදී ධර්ම පිළිබඳ සම්මර්ෂණය කරපේවා පිළිබඳ දකින්නේ නැහැ මනසින්. ඒ වගේම ඒ සත්පුරුෂයන් කියලා කියන්නේ තුන්හසේලාටමයි. ඒ සත්පුරුෂයන් දකින්න බැරි ගතිය. අරියාණං අදස්සාවි. සත්පුරුෂාණං අදස්සාවි. ඒ විතරක් නෙමෙයි මේ ලෝකයේ ඉන්න බොහෝ අය ඒ සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැහැ පින්වත්නි. අසත් ධර්මයටම ලොකු දක්ෂතාවයක් ඇති කරගෙන සත් ධර්මයට දක්ෂතාවයක් ඇති කරගන්නේ භාවනා කරනවා කියලා අහන්නවත් කැමති නැහැ. මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනකොට දුක ගැනමයි දේශනා කරන්න කියලා සමහර අය කියන මේ සැප පිළිබඳ මේ විපස්සනා කරන කෙනා සංසාර දුකෙන් අත මිදීමට ගන්න වෑයම පිළිබඳ ඒ අය පින්වන්නේ වටිනාකමක් දෙන්නේ නැහැ. මේ ලාමක දේවල් ගැන හිත හිතා හිත හිතා ඉන්නවා. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ මේ ගැඹුරු සූත්‍ර දේශනා, බද්දේ කරත්ත සූත්‍ර දේශනා හතරම පුළුවන් නම් අධ්‍යයනය කරන්න ඕන. බොහොම වටිනා කියන සූත්‍ර දේශනා බව අපි හොඳට තේරුම් අරගන්න ඕන. මේ පිළිබඳව අපි හොඳට අධ්‍යයනය කරනකොට අපිට පුළුවන්කමක් තියෙනවා ආර්ය ධර්මයට දක්ෂ වෙන්න. ඒ වගේම ආර්ය ධර්මයේ විනීත වෙන්න ඕන අපි. අවිනීත වෙන්න තු විනීත වෙන්න ඕන. ඒ කියන්නේ කොහොමද? මම කලිනුත් සඳහන් කරා මේ විනීතභාවය, ඒ කියන්නේ විනය, විනීතභාවය ආකාර දෙකකින් දේශනා කරන සංවර විනය හා ප්‍රහාණ විනය කියලා. සංවර විනය කොටස් පහකට බෙදනවා ප්‍රහාණ විනයත් කොටස් පහකට බෙදනවා. සංවර විනය කොහොමද බෙදන්නේ? සති සංවරය, සීල සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය, ඥාන සංවරය ආදී වශයෙන් මෙහෙම සංවරය බෙදෙනවා. සති සංවරය, සීල සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය ආදී වශයෙන් මෙහෙම සංවරය බෙදෙනවා කීපයකට. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට ප්‍රහාණයත් ඒ විදිහට බෙදෙනවා කොහොමද තදාංග ප්‍රහාණය නේද ඒ දිනේ එහෙම ඒ කියන්නේ තදාංග වශයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් මේක ස්කම්මන වශයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් සමුච්ඡේද වශයෙන් පටිපස්සද්ධි වශයෙන් නිස්සරණ වශයෙන් ආන් එහෙම විනයන් පස් ආකාරයට බෙදෙන. එතකොට ඒ සත්පුරුෂ ආර්ය විනය සත්පුරුෂ ආර්ය විනයේ දක්ෂ වෙන්න ඕන ඒ විනයට පිළිපන්න කෙනාට සංවර කාරණා සම්බන්ධයෙන් සංවර විනය වගේම ප්‍රහාණය විනය සම්බන්ධයෙන් එයා හික්මන කෙනෙක්. පින්වත්නි එතකොට අපි නැවත වතාවක් මේ සූත්‍ර දේශනාවේ හරය පිළිබඳ බුදුරජාණන් වහන්සේ අහන්න උපස්ථාන ශාලාවට ඇවිල්ලා මහණෙනි බද්දේ කරත් මේ විසුන් වහන්සේ ආනන්ද කවුද හොඳට ධර්ම කතාවක් කළේ බද්දේ කරත්තේ පිළිබඳ කවුද දේශනා කළේ එතකොට විසුන් වහන්සේලා කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මම බද්දේ කරත්තයාගේ ಉದ್ದೇಶය හා විභංගය දේශනා කළා ඒ කියන්නේ මාතෘකාව සහ විස්තරය දේශනා කළා ඒ පිළිබඳ අපි සාරාංශයක් හැටියට මේ වෙලාවේ හිතලා බැලුවොත් බද්දේ කරත්ත පිළිබඳ බද්දේ කරත්ත තනත්තා පිළිබඳ ඒ පුද්ගලයා පිළිබඳ මාතෘකාව හැටියට සඳහන් වෙන්නේ හරි වටිනා කියන ගාථා කීපයක් ඒ ගාථා කීම අපි නැවත වතාවක් මතක් කරගන්න බලමු අතීතං නාන් මාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යද තීතං පහිනන්තං අප්පන්තච්ච අනාගතං ඒ කියන්නේ අතීත පංචස්කන්ධය තෘෂ්ණාවෙන් දිට්ඨියෙන් අනුගමනය කරන්නේ නැහැ. අතීත පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධේ තෘෂ්ණාවෙන් දිට්ඨියෙන් අනුගමනය කරන්නේ නැහැ. නප්පටිකංකේ අනාගතා. අනාගතයේ අනාගත පංචස්කන්ධය තෘෂ්ණාවෙන් දිට්ඨියෙන් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. යදතීතම් පහේනං තං අප්පන්තං ච අනාගතං. ඇයි යම් හේකින් යමක් අතීත නම් යම් හේකින් යමක් අතීත නම් ඒ අතීතය ප්‍රහාණය වෙලා ඉවරයි. අතීතේ නිරුද්ධ වෙලා ඉවරයි. යමක් අතීතයක් නම් ඒක වෙලා ඉවර වෙච්ච එකක්. ඒකයි අතීතය ලුහුබඳ යන්නේ නැත්තේ. අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ නැත්තේ ඇයි අනාගත පංච පංචස්කන්ධේ ප්‍රාර්ථනා කරන්නේ නැත්තේ ඇයි ඒ අනාගතයට තාම පැමිණිලා නැහැ. අනාගතයට තාම පැමිණිලා නැහැ. අතීතය ප්‍රහාණය වෙලා තියෙන. අතීතේ නිරුද්ධ වෙලා ගිහිල්ලා. ඒ හින්දා තමයි අතීතං නාන්මාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යදතීතං පහිනන්තං අපත්තං අනාගතං. ඊළඟට ඔන්න බලන්න මේ වර්තමානයේ හැසිරෙන හැසිරීම පිළිබඳව පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසම්හීරං අසංකුප්පං තං තං විද්වාමනුභූහේ වර්තමාන පංචස්කන්ධය පිළිබඳව යමක් ප්‍රත්‍යෝපන්න ප්‍රත්‍යෝත්පන්න පංචස්කන්ධ ධර්මය වර්තමාන කාලයේ යමෙක් ප්‍රත්‍යෝත්පන්න වූ මේ වර්තමාන කාලයේ පංචස්කන්ධය ඒ ඒ තැන විපස්සනා කරන වර්තමාන කාලයේ පංචස්කන්ධය ඒ ඒ තැන විපස්සනා කරන ක්ෂණයක් ක්ෂණයක් පාසා විපස්සනා කරන වර්තමානයේ උපදින පංචස්කන්ධය ඒ ඒ තැන විපස්සනා කරනවා. ඒ විපස්සනාව ඒ බොහොම ගැඹුරු එක අසංහීරං අසංකුප්පං. රාගාදී කෙලෙස් ධර්මයන් වලට හොල්ලන්න බෑ. ඒ තැනත්තා වර්තමානයේ ඇලෙන්නේ නැහැ. වර්තමානයේ හටගන්න පංචස්කන්ධය පිළිබඳව ඒ ඒ මොහොතේ මේ තැනත්තා විපස්සනාවට බඳුන් බඳුන් කරගන්නවා. ඒ නිසා විපස්සනාවේ තමයි මෙයා ඇලිලා ඉන්නේ. එච්චර විපස්සනාවක ඇලෙන වර්තමානයේ හටගන්න අලුතින් අලුතින් හටගන්න හටගෙන ඒ මොහොතේ ඒ මොහොතේ නිරුද්ධ වෙලා යන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳ ඒ මොහොතේ සම්පූර්ණයෙන්ම පින්වන්නේ විපස්සනා කරන්න තරම් මෙයා දක්ෂයාන් මේ විදිහට අපි සාරාංශයක් වශයෙන් මේ අදාදම වී ආතාපන වීරය කරන මේ තනත්තා බද්දේ කරත්තයා කියලා තමයි හඳුන්වන්නේ නිසා හැම දිනාටම අපි ආශිර්වාද කරනවා හොඳට මේ සූත්‍ර දේශනාව අධ්‍යයනය කරන්න කියලා. මේ සූත්‍ර දේශනාව කියලා කියන්නේ වර්තමානයේ කියන්නේ විපස්සනාව සම්බන්ධයෙන් විපස්සනාවේ ඇලෙන පුද්ගලයේ සම්බන්ධයෙන් අපිට ඉස්මතු කරන්නයි මේ ඌමනාව තිබුණේ. ඉතින් මේ සූත්‍ර දේශනාවට ප්‍රබල සාධාරණයක් කරන්න අපිට මේ කාල වේලාව මදි කාල වේලාවත් ඉක්ුත් වෙනවා ඒ නිසා මේ හැම දිනාටම අපි ආරාධනා කරනවා මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ විභංග වර්ගයේ තියෙන ආනන්ද බද්ද බද්දේ කරත්ත සූත්‍රය හොඳට අධ්‍යයනය කරන්න අටුවාවත් ටීකාවත් එක්ක මේ පිළිබඳ ගවේෂණය කරන්න විමසන්න මෙහි තියෙන වටිනාකම තේරුම් අරගෙන අපේ ජීවිතයත් ඒ බද්දේ කරත්ත විදිහට සකස් කරගන්න අපේ ජීවිතයත් ඒ වගේ ගැඹුරු විපස්සනාවක ඇලෙන සංසාර දුකෙන් සදහට මතමිදෙන ජීවිතයක් බවට පත් කරගන්නට හැකි වේවා කියලා අපි හැමදෙනාටම ප්‍රාර්ථනා කරනවා ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුන කාරුණික ගුණවන්ත පින්වතුන් සියලුම දෙනාට කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා සංසාර දුකෙන් අත මිදේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ගම්බිම් ආරක්ෂා කරන වෙහෙර විහාරයන් ආරක්ෂා කරන ඔබ අපි හැමදෙනාම ආරක්ෂා කරන දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා දෙවියන්ගේ දේව බල වැඩේවා දෙවියන්ගේ දේව ආශිර්වාදයේ දෙවියන්ගේ දේව රැකවරණේ පින්තුන් හැමදෙනාටම ලැබේවා දෙවියනුත් ප්‍රාර්ථනීය පරිදි සසර දුක් කෙලවර කොට ලබන අති උතුම් අමා මහ නිවනේ සනසේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පින්තුන් නමින් අභාවයට යන්නට යෙදුන සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. යම් දුක් ඇති දනක වාසය කරනවා නම් සැප ඇති දනකටපත් වේවා. සැපැති තැනක වාසය කරනවා නම් සැපයෙන් සැපයටපත් වේවා මෙවැනි ආකාරයක පිළ ලබන්න අවශ්‍ය කරන පරිසරයන් සකස් වේවා සංසාර දුකෙන් අත මිදේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි.